ඒ විදිහට සමහරුන්ගේ චිත්ත විප්ලවයක් ඇති වෙන්නේ යම්කිසි ප්‍රාතිහාර්යයක් දැකීමෙන්. ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්ය කියලා කියන්නේ කෙනෙකුගේ හෝ පිරිසකගේ හෝ සිතේ විශේෂ චිත්ත විප්ලවයක් ඇති කරන්න සමත් යම්කිසි අරුම පුදුම සිද්ධියකට. ඒ වගේ අරුම පුදුම සිද්ධියකින් පොරමුලක් සංඝ පිරිසක් බවට පත් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳවයි බුදු පියාණන් වහන්සේ ඒ අපි මාතෘකා කළ ධාතා ධර්මය දේශනා කොට වදාළේ බුදු පියාණන් වහන්සේ ළඟ ඇවිත් පැවිදි වුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා කොණ්ඩඤ්ඤ කියලා නමින්. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඈත වනයේකට වැඩම කරලා භාවනා කරලා පහත් වුණා. පහත් වෙලා ඒ Taman ප්‍රත්‍යක්ෂ කරගත්තු කාරණය ඒ ගැන බුදු පියාණන් වහන්සේට දැන්වීමට ආපසු බුදු පියාණන් වහන්සේ දැකීමට වඩින අතරේ අතරමඟදී ගමන් විඩාව නිසා මාර්ගයෙන් ටිකක් ඉවත් වෙලා මාර්ගය අසල තිබුණු ගල්තලාවක වැඩ ඉඳගෙන ධානයට සම්වැදුණා. එදාම ඒ හැන්දෑවරුේ ගමක් කොල්ලගාගෙන බඩු මිටි ඔලුව තියාගෙන යන පන්සියක තොරමුලක් ඒ මාර්ගයේ යන අතරේ රාත්‍රිය ගත කරන්න අර දල්තලාව ළඟ තම පැමිණියා. ඒ සරු දැක්කා මේ ස්වාමීන් වහන්සේ නමුත් අඳුරේ මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ දෙන්නේ කණුවක් හැටියට. හිතුවා මේක කණුවක් කියලා හිතාගෙන එක හොරේ තමන්ගේ බඩු මිටිය අර ස්වාමීන් වහන්සේගේ ඔළුවට තියුවා. තව හොරේ තමන්ගේ බඩු මිටිය ස්වාමීන් වහන්සේගේ ඇඟට හේතු කළා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ වටේ වැටිලා මේ කට්ටිය කවුරුත් බුදිය ගත්තා. එළිවෙන යාමේ ඇඟිටිලා තම තමන්ගේ බඩු මිටි සොයනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා බය වෙලා යකෙක් කියලා ඔක්කොම දුවන්න පටන් ගත්තා. බඩු මිටියක් ඔළුවේ තියාගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේ දැකලා බය වෙලා යකෙක් කියලා දුවන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ උපාසකෙයිනි බය වෙන්න එපා මම පැවිද්දෙක් කියලා ඒ පිරිසට කතා කළා. මේ සිද්ධිය දැකලා මේ පිරිස තුල ලොකු චිත්ත විප්ලවයක් ඇති වුණා. මේ අය ස්වාමීනි අපිට සමා වෙන්න අපිරිසිය කන්වක්ය කියලා ඒ විදිහට සමාකරව ගත්තා. ඊළඟට අර සොරමුලේ නායකයා ඒ ඇති වුණු සංවේගය නිසා තීරණය කළා පැවිදි වෙන්න. මේ සාවිනාසයෙන් මා පැවිදි කරන්න කියලා ඉල්ලා හිටියා. ඊළඟට ඒ සොරමුලේ අනිත් අයත් ඒ විදිහටම මේ තමන්ගේ නායකයා මේ ගත්ත තීරණය අනුව අනිත් අය තීරණය කළා අපිත් පැවිදි වෙන්න ඕන කියලා ඒ පන්සිය දෙනාම ස්වාමීන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා හිටියා. ස්වාමීන් වහන්සේත් ඒ අය පැවිදි කළා. ඉතින් 500 දෙනෙක් පැවිදි කරනවා කියන එක ලොකු වැඩක්. ඉතින් ඒ විදිහට පැවිදි කරගෙන ඒ අය හටගස්වගෙන බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩම කළා මේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේට ඒකම නමකුත් පට බැඳුනා කාණු කොණ්ඩඤ්ඤ කියලා. කොණ්ඩඤ්ඤ කියලා නමින් හිටියේ කාණු කියලා කියන්නේ කණුව. අර කණුව පිළිබඳ සිද්ධිය නිසා කණුවක් කියලා හිතාගත්තු ඒ කාරණිය ගැන ඒ ආරංචිය පැතිරිලා ඒ ස්වාමීන් වහන්සේට නමකට බැඳුනා කාණු කොණ්ඩඤ්ඤ කියලා මේ ශාසනයේ කාණු කොණ්ඩඤ්ඤ කියන නමින් හැඳින්වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ. මොකද අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා ස්වාමීන් වහන්සේ වඩා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේක වෙන් කළ හඳුනා ගන්න කාණු කොණ්ඩඤ්ඤ කියන පදයේ යොදා ගන්නව නම. ඉතින් බුදුපියාණන් වහන්සේ මේ කාණු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ ආනවා මොකද කොණ්ඩඤ්ඤ ගෝලිය පිරිසක් එහෙමත් ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. එතකොට බුදු පියාණන් වහන්සේ අර පිරිසගෙන් විමසුවා මේක ඇත්තද මහණෙනි මේ කාරණය. එතකොට මේ පිරිස ප්‍රකාශ කරනවා මේ වගේ 이르දි ප්‍රතිහාරයක් ඉර්ධි අනුභවයක් අපි කාගේවත් දැකලා නැහැ ඒක නිසා අපට පැවිදි වෙන්න හිතුණා කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අපි අර කලින් කියපු ගාථාව යෝච වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ මේ පිරිසට කියනවා බුදු පියාණන් වහන්සේ නුඹලා මේ කලින් ගෙන ගිය ජීවිතය ප්‍රඥාවක් නැති ඒ කියන්නේ අඥාන විදියේ ඒ පාපකාරී ජීවිතය අතහැරලා මේ වගේ ප්‍රඥාවෙන් යුක්ත ධ්‍යාන වඩන මේ විදිහ හොඳ ජීවිතයකට යොමු වීම තමයි වටින්නේ කියන එක ඒ අදහසයි මේ ගාථාවේ කියන්නේ යෝච වස්තු සතං ජීවේ දුක්පඤ්ඤවා සමාහිතෝ යම් කෙනෙක් ප්‍රඥාව නැතිව සමාධියක් නැතිව අවුරුදු 100ක් ජීවත් වුණත් ප්‍රඥාවෙන් යුක්තව ධ්‍යාන වඩමින් ගත කරන එක දවස ජීවිතේ ඊට වඩා වටිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාථාවත් ඒ දේශනාවත් අහලා අර 500 නමම රහත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපි මේ ගාථාවත් කතාවත් ආශ්‍රයෙන් අපේ ජීවිතේට ප්‍රයෝජනයට ගත හැකි කාරණා ටිකක් මතු කරගන්න බලමු. දැන් මේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නේ මේ ශාසනික වටිනාකම් එහෙම නැත්නම් ධර්මානුකූල වටිනාකම් සහ ලෞකික වටිනාකම් කියන මේ දෙක සංසන්දනය කිරිල්ලක්. ලෞකික වටිනාකම් අනුව බලනවා නම් ප්‍රඥාවක් ඥානයක් ඥානයක් සමාධියක් ගැන හිතන්නේ නැතිව කොයි අන්දමින් හෝ අධාර්මිකව හෝ ජීවත් වෙමින් අවුරුදු 100ක් ගත කිරීම ලොකු දෙයක් හැටියට සමාජයේ සැලකනවා ඒතනස දිගාතිරි වින්ද කියලා නමුත් මේ දිගාතිරි විඳීමට වඩා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ මේ ප්‍රඥාව ඥානයක් වඩමින් ඒ විදිහේ ගත කරන එක දවස ඒකාහං ජීවිතං සීයෝ පඤ්ඤාවන්තස්ස ධායිනෝ යම් කෙනෙක් අවුරුදු 100ක් ප්‍රඥාවක් සමාධියක් නැතිව ජීවත් වෙනවට වඩා එක දවසක් ජීවත් වෙතොත් ප්‍රඥාව ඇතිව ධාන වඩමින් අන්නේ එක දවසේ ජීවිතය වඩා වටිනවා කියලා. ඒ විදිහට ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සාමාන්‍ය ලෝකයේ නම් බොහෝ විට අධාර්මිකව මේ තමන්ගේ ජීවිකාව පිළිබඳ කාරණය විතරයි සාමාන්‍ය ලෝකයා වැඩියෙන් සැලකන්නේ. කොයි ආකාරයෙන් නමුත් ජීවත් වෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් නුවණින් කල්පනා කර බැලිය යුතුයි සරහවතුනි මේ සාමාන්‍යයෙන් අපේ මනුෂ්‍ය ජීවිතය කියලා කියනකොට මනුෂ්‍යයාට ඒ මනුෂ්‍යත්වයේම ලැබිච්ච විශාල වටිනා වරප්‍රසාදය තමයි මේ මිනිස් හිත. මේ මිනිස් හිතෙන් ගන්න පුළුවන් ලොකුම වැඩේ තමයි මේ සසර දුක් කෙලවර කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න උපකාර වන්නා වූ ඒ ප්‍රඥාව උදා කර ගැනීමත් ඒ ප්‍රඥාවට උපකාර වෙන භාවනාව ධානය වැඩිවීමත් මිනිස් හිතක් කියන එක මේ අපිට ලැබුණු ලොකුම වරප්‍රසාදය. මනුෂ්‍යාත්ම භාවයත් එක්කම මේ මනුෂ්‍යාත්ම භාවය විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක ලබාපු මනුෂ්‍යාත්ම භාවයක් එතකොට බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ ධර්මය අසන්ත ලැබෙන නිවන් දැකීමට අවස්ථාව තිබෙන සසර දුක් කෙලවර කර ගැනීමට අවස්ථාව තිබෙන කාලයක්. නමුත් සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා ජීවිතය ගත කරන්නේ මේවා ගැන කිසිම තැකීමක් නැතිව. එතකොට මේ මේ කතාවෙනුත් අපට හොඳ ආදර්ශයක් ලැබෙනවා. මේ කරමුල ගත්තු ක්‍රියාමාර්ගය පිළිබඳව මේ කතාවේ ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්ය එකක් නෙවෙයි දෙකක්ම හැටියට සැලකන්න පුළුවන්. ඒක ප්‍රාතිහාර්යයක් තමයි මේ සංඝයා වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්යයේ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ප්‍රඥාවෙන් ඥානයෙන් යුක්තව දක්වපු ප්‍රාතිහාර්ය ඒ කියන්නේ ඒ මුළු රාම සමාධියෙන් වැඩ හිටිය අණුවක් වගේ ඒක එක්තරා ප්‍රාතිහාර්යයක් නමුත් ඊළඟ තියෙන ප්‍රාතිහාර්ය තමයි මේ සොර දෙටුව දක්වූ ප්‍රාතිහාර්ය. දැන් පිරිසක් වුණාම 500ක පිරිසක් වුණාම ගතයුතු ක්‍රියාමාර්ගයක් ගැන තීරණය කිරීමේදී ඥානවන්ත තීරණයක් ගැනීමේදී ලොකු ප්‍රශ්න හිටිනවා. නමුත් මේ සොර දෙටුව දක්වූ විතර තීරණය මොකද්ද? මේ Taman දීර්ඝ කාලයක් ගෙන ගිය මේ මිත්‍යා ආජීව වැරදි ජීවිකා ක්‍රමයෙන් මේකෙන් වෙන් වෙලා මම මේ පැවිදි වෙන්න ඕන ශාසනය කියන එක. මේකට චන්දුරිම සීමක් වගේ වුණා නම් සහපට ලැබිලි ගොඩක්. නමුත් මේ පුද්ගලයා තුල ඡන්දයක් තිබුණා. දැන් මේකට 이르දියක් කියලා කියනකොට 이르දි ප්‍රාතිහාරය දක්වන්න උපකාර වෙන කාරණා හතරක් ධර්මයේ දක්වලා තිබෙනවා. ඡන්ද විරිය චිත්ත වීමංසා කියලා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත ඕනෑකම කියන එකයි. විරිය කියලා කියන්නේ ඕනෑකම අනුව කැමැත්ත අනුව යොදන වීරයයි. චිත්ත කියලා කියන්නේ ඒ වීරිය සම්පූර්ණ කර ගැනීමට, ඒක සාර්ථක කර ගැනීමට යොදන අදිෂ්ඨාන ශක්තියයි. ඊළඟට විමර්ශා කියලා කියන්නේ ඒ හැම එකක්ම කිරීමට ඒක සාර්ථක කර ගැනීමට උපකාර වන ප්‍රඥාව විමසුම් නුවණයි. ඔය හතර උපකාර කරගෙන තමයි කෙනෙකුට ප්‍රාතිහාර්ය පෙන්වන්න පුළුවන් වන්නේ ඊර්ති ප්‍රාතිහාර්ය ආදිය. ඉතින් ඊර්ති ඉද්ධිපාද කියලා කියන්නේ ඊර්ධිය කියලා කියන්නේ සාර්ථක කර ගැනීම. ඒකට උපකාර වෙන කාරණා හතර. ඉතින් මේ සොර දෙතුවා තුල තිබුණා දැඩි අදිෂ්ඨානයක් ඒ අනුව අර අනිකුත් කාරණාත් සම්පූර්ණ කරගෙන ඒ දොරදෙට්ටුව පළමුවෙන්ම ඉදිරිපත් වෙලා මම මහාන වෙන්න ඕන කියලා කිව්වා. ඒ අනුව අනිත් අනුගාමී කියනොත් ඒ කාරණය අනුව තමන්ගේ ජීවිත රටාව වෙනස් කරගන්න තීරණය කරගත්තා. ඒකත් ප්‍රතිහාරයක් හිතේ කවුද සලකන්න පුළුවන්. මේ කාලේ කෙනෙකුට මේ කතාවෙන් ආදර්ශ ගැනීමේදී අන්නේ විදිහට තමයි ඥානවන්ත පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ ධර්මානුකූලව අර ඉද්ධිපාද මතු කරගෙන තමන්ගේ ජීවන මාර්ගය සමහර විට ඇතම් කෙනෙක් නොයෙකුත් සාංසාරික දෝෂ නිසා, කර්ම දෝෂ නිසා නොයෙකුත් මිත්‍යා ආදී වලට නැඹුරු වෙලා සිටිනවා. වැරදි ජීවිකා ක්‍රම වලට, සමහරු සමත්පැනට, බේබද්දන් හැටියට නම් කැටිලා තිබෙනවා බේබද්දෙක් කියලා. සමහරු දාමනික මිනිමරුවෙක් කියලා, අහවලා මිනිමරුවෙක්, හොරෙක්, ඒ විදිහට අපරාධකරුවෙක් කියලා ওই විදිහට නොයෙකුත් නම් පවා පට බැඳෙන තරමට සමහරව තමන්ගේ ජීවිත දූෂණ තත්ත්වයට පත් කරගෙන සිටිනවා. නමුත් කිසිම කෙනෙක් පැකිලෙන්න හොඳ නෑ. ඒ ජීවිත රටාව වෙනස් කරන්න අවස්ථාව ලැබුණොත් ඒක කරන්න ඉදිරිපත් වෙන්න ඕන බය නැතුව. සමහර විට ඒවාදයෙන් නිසා සමාජයේ අනිත් අයගේ තමන් අනුවම ජීවත් වෙන අයගේ ගැරහීමට ලක් වෙනවා. ඒ අයගේ නින්දාවට, හාස්‍යයට ලක් වෙනවා කියලා සමහරු හිත දුර්වල කරගන්නවා. තවත් සමහරු දැන් මම මේ විදිහට ජීවිතයක් ගත කළා මම කොහොමද පැවිදි වෙන්නේ මම මෙහෙම වුණත් මිනිස්සයා මට මෙහෙම කියයි නේද මේවට අවලාද කියයි නේද කියලා ඒ විදිහට සමහර විට හිත දුර්වල කරගන්නවා. නමුත් අපි අර කියාපු මනුෂ්‍යත්වයෙන් ලැබුණු ශ්‍රේෂ්ඨ වර ප්‍රසාදයෙන් මේ මිනිස් හිතෙන් වැඩ ගන්න ඕන කියන ඒ අදිෂ්ඨානය ඇති පුද්ගලයා ඒ ඥානවන්ත අදහස ඇති පුද්ගලයා කිසි දෙයකට පැකිලෙන්නේ නැහැ. තමන්ගේ ආර්ථික වශයෙන් යම් යම් ඒන් පාඩුවක් සිද්ධ වුණත් තමන්ගෙන ගිය ඒ පාපී එහෙම නැත්නම් වැරදි ක්‍රියාමාර්ග වෙනස් කළා ධාර්මික ජීවිතයකට හැඩගැහෙනවා. මේ මේ ශාසනය හැඳින්වෙන්නේ බුද්ධ ශාසනය කරුණා ශාසනයක් හැටියට. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් නිසා මේ ශාසනය හැඳින්වෙන්නේ කරුණා ශාසනයක් හැටියට. මක් නිසාද මේ ශාසනයේ මහාන වෙලා රහත් වුණු අය අතරේ ඉන්නවා මහා මිනිමාරුවන් ඊළඟට පල්වරුන් දීපත්තන් තව නොයෙකුත් විදිහේ නරක විදිහට ජීවිතය ගෙන ගිය ස්ත්‍රීන් ඒ විදිහේ අය බොහෝ දෙනෙක් මේ ශාසන ඉතිහාසයේ සිටිනවා මේ ශාසනේ බුදු පියාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් අරහත් භාවය ලබාගෙන දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබූ බව අන්න ඒක නිසා දැන් විශේෂයෙන් මංගුලිමාල කතාව ඒක හැම දිනාගේම මේ වැරදි විදියට ජීවිතාගෙන යන කෙනෙකුට ජීවන මාර්ගය හැඩගස්වා ගැනීමට ලොකු ධෛර්යයක් ඇති කරගන්න පුළුවන් ඔය අංගුලිමාල කතාවෙන් නීම දැන් මෙතන මේ පල්හුරුන් පිළිබඳ කතාව වගේ මේක බොහොම දිනා අතර ප්‍රකටයි. ඒ අඟුලිමාල දහස් ගණන් මිනිසෙන් මරලා ඒ විදිහට භයානක මිනිමරුවෙක් හැටියට නම ගිය තැනැත්තේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ හැටියට රහත් වුණාට පස්සේ ඊළඟට ඒක පිළිබඳව බොහෝ දෙනා මේ සමහර සංඝයා වහන්සේලා පවා මේක මහා ආශ්චර්යවත් දෙයක් කියලා ඒ ගැන කතා කර කර හිටියා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා දේශනා කොට වදාළ ගාථාව කාට වුණත් තමන්ගේ ජීවන රටාව හරිගස්ස ගන්න ලොකු ධෛර්යයක් ඇති කරන විදිහේ ගාථාවක්. ඒ ගාථාව යස්ස පාපං කතං කම්මං කුසලේන පිඨීයති සෝ ඉමං ලෝකං පභාතේති අබ්භාමුත්තෝ වචන්දිමා යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. යම් කෙනෙක් විසින් කරන ලද පාප කර්මය පසුව කරන ලද කුසල් වලින් යසීයේද අන්නේ බඳු ඒ පුද්ගලයා හරියට සෝ ඉමං ලෝකං පභාතේති හරියට අර අබ්භාමුත්තෝව චන්දිමා කළුවලා කුලින් මෑත් වෙන සඳ මණ්ඩල වගේ ඒ තැනැත්තා මුළු ලෝකයම ආලෝකවත් කරනවා ප්‍රභාවත් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් පොයේ දවසට එහෙම හඳ දිහා බලනකොට හඳ බොහොම ශෝභමානයි බොහොම ලස්සනයි ඊටත් වඩා ලස්සනයි හඳ කළු වලාකුලින් මෑත් වෙනකොට ඒක විශේෂ ශෝභාමාන බවක් තිබෙනවා අන්න ඒ වගේ වැරදි ජීවිතයක් ගෙවලා ඒ විදිහට කළු වෙලා කළු විදිහේ ජීවිතයක් ගත කරපු අය මේ පැත්තට මේ සුදු පැත්තට නැඹුරු වෙනකොට ඒක ලොකුවට කැපිලා පේනවා. බොහොම ශෝභමානයි ඒක. හරියට අර කළු විල්ලු දපසුබිමක හොඳ සුදු පාට සිතක් තියුවාම ඒක හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ අර නරක විදියට ජීවිතය ගැන ගියක් කෙනා හොඳ පැත්තට හැරුණාම ඒක ලෝකයට ලොකු ආදර්ශයක්. මේ ශාසනයේ මේ කරුණා ශාසනයේ ශක්තිය පෙන්눔 කරන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශක්තිය පෙන්눔 කරන හොඳ සාධකයක් වෙනවා ඒ වැරදි විදියට ජීවිතය ගැන ගිය කෙනෙක්. අර කියාපු අර සොර දෙතුවා කළා වගේ ඉර්ධිපාත්‍යාරයක් වගේ තමන්ගේ දැඩි අදිෂ්ඨානයක් පෙරදරි කරගෙන ජීවිත පරිවර්තනයක් ඇති කරගත්තොත් එතකොට මේ හැම කෙනා තුනම අපට පේනවා මේන් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව මේ ශාසනයේ ඒ අය පැවිදි වෙලා උතුම් තත්ත්ව ලබාගත්තු ආකාරය ගැන හිතලා බලනකොට අපට කිසිම කෙනෙක් අහක දාන්න බෑ. අපි සාමාන්‍යයෙන් සමාජයේ කොන් කරනවා ආවලා උගත්කමක් නැති එහෙම නැත්නම් ඊටාත්ම දුක්පත් දිලිඳු පුද්ගලයෙක් එහෙම නැත්නම් කුලහීන පුද්ගලයෙක් පහත් පුද්ගලයෙක් කොයි විදිහට සමහර අය කොන් කරනවා. නමුත් නියම විදිහට කල්පනා කරලා බලනවා නම් සාංශාරික බුද්ධිය ලොකු කුඩා බව නිසාවත් ලොකු කුඩා බව අනුවවත් ඊළඟට සමාජයේ උස් පහත් කම් ભેද උගත් නුගත් ભેද දුප්පත් පොහොසත් ભેද අනුවත් මනින්න බෑ සාංශාරික බුද්ධිය මෝරලා ගිහිච්ච ප්‍රඥාව උදා වෙන්න කිට්ටු අය සමහර විට ඔය ඊ타මත්ම කුඩා දරුවන් අතරේ හත් අවුරුදු දරුවන් අතරේ සිටින්න පුළුවන් වැඩි හිටියන් අතරේ පමණක් නොවේ ඒ වගේම නූගත් අය හය අතර නොදන්න අය ඊළඟට ඒ වගේම ඊ타මත්ම පහත්යයි සම්මත කුලවල දුප්පත් අය අතර ওই විදිහට දිලින්දන් අතර සැඬෙලුන් අතර ඉන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කරලා බලනකොට ඒ අප හැම තුලම වාසනාව සංග විලා තිබෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ හරියට අර කලයක් තුල දැල් වෙන පහනක් වගේ ඒ තියෙන ප්‍රඥාව ප්‍රඥා ආලෝකය ලෝකයට පේන්නේ නැහැ. මේ මාකාරයට ඒක මතු කරගත්තොත් මේක ඉබේ මතු වෙන්නේ නැහැ. මේකට සමුත් උත්සාහයක් දරන්න ඕන. යම් යම් හොඳ කුසල කර්මයට තිබෙන්න පුළුවන් ඒවා මතු කරගන්න තමනුත් උත්සාහයක් දරන්න ඕන උත්සාහයක් නැතුව දැන් අර සිංහයා කොයිතරම් එඩිතර වුණත් කොයිතරම් දක්ෂ වුණත් සිංහයා නිදා ගන්නව නම් සිංහයාගේ කටට ඇතුල් වෙන්නේ නැහැ සතුන් යම් කිසි උත්සාහයක් දරන්න ඕන අන්න ඒ වගේ වීරවන්තයාට උත්සාහවන්තයාට තමයි ඒ තමන්ගේ සංගවිලා තිබෙන පුණ්‍ය ප්‍රාතිහාර්ය වාසනාව උදා කරගන්න පුළුවන් වන්නේ මේ ශාසනීය වාසනාව හැටියට හඳුන්වන්නේ එහෙම නැත්නම් ශාසනික වාසනාව හැටියට අපි හැඳින්විය යුත්තේ ඔන්න ඔය ලෝකෝත්තර ධර්ම ඊළඟ ප්‍රඥාව ධානය ආදී මතු කරගන්න එක ඒ උතුම් ලෝකෝත්තර தත්ත්ව සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන ඒ தත්ත්ව ලබා ගැනීමයි මේ ශාසනීය අපි වාසනාවක් හැටියට සලකන්න ඕනේ. දැන් මේ සමාජයේ කොටිකුත් මගතොට යහන්න ලැබෙනවා ආර්ථික වශයෙන් වාසනාව උදා කර ගැනීම ගැන. මේ වාසනාව උදා කරගන්න කොතිකුත් අවස්ථා ගැන සමාජයේ අපට නොයෙකුත් ළඟට කටවල් වලින් අහන්න ලැබෙනවා. ඒ ආර්ථික වශයෙන් වාසනාව උදා කරගන්න බොහොම විහිස වෙන අයත් අපට නිතර දකින්න ලැබෙනවා. නමුත් ධාර්මික වශයෙන් වාසනාව උදා කරගන්න බොහොම ටික දෙනයි උනන්දු වෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් ධාර්මික වශයෙන් වාසනාව උදා කරගන්න අයට හොඳ දවසක් තමයි පොයේ දවස. ඒක නිසා අපිට කියන්න පුළුවන් පොයේ දා වාසනාව කියලා. මෙන්න මේ පෝයදා වාසනාව උදා කරගන්න බොහොම ටික දෙනයි උනන්දු වෙන්නේ. අනිකුත් වාසනාව වගේ නෙවෙයි. නමුත් යම් කෙනෙක් පෝයදා වාසනාව ගැන කල්පනා කරලා එදාට සීල් සමාදන් වීම බණ ඇසීම ධර්මානුකූලව හිතලා තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම ගැන අන්න ඒවා ගැන උනන්දු වෙනවනම් ඒත නැත්තම් තුල තිබෙන අර කියාපු අර හැංගිලා තිබෙන ප්‍රඥා ආලෝකය මතු කරගන්න පුළුවන් වෙනවා ජීවන රටාව වෙනස් කරගන්න චිත්ත ශක්තියක් ඇති කරගන්න පුළුවන් වෙනවා අන්නේ විදිහට අපි මේ ධර්මානුකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට උනන්දු විය තිබෙනවා. මේ කතාවෙන් අපිට ලොකු ආදර්ශයක් ලබා ගන්න පුළුවන් අපේ ජීවිත සකස් කරගන්න. චිත්ත විප්ලවයක් ඇති කර ගැනීමට මේ අපේ ධර්මයේ පිළිපද බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිපද වැඩි දුර නොගියත් ඒ මූලික කාරණා ගැන කල්පනා කරලා බලනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති කර ගන්න පුළුවන් මේ සංසාර தත්ත්වය, සාංසාරික தත්ත්වය ගැන. දැන් තිරිසන් සතුන්ට මේ විදිහට ප්‍රඥා ධානයක් ගැන වඩන්න ඒවා පිළිබඳ හැකියාවක් නැහැ. තිරිසන් සතුන් ගත කරන ජීවිතේ කොයිතරම් දුක්ඛිත ජීවිතයක්ද? ඊළාට යක්ෂ ප්‍රේත ආදී තත්ත්වවලටපත් වුණා. නිරාදු මේවා ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ කිසිම කෙනෙකුට මේ මනුෂ්‍යාත්ම භාවය සින්නක්තරව ලියලා දීලා වගේ නෑ. මේක බොහොම මේ අතීතයේ කරන ලද යම්කිසි පිනකින් ලැබිච්ච ඉතාමත්ම අගනා අවස්ථාවක්. මේක පිරිහෙලා ගත්තොත් මේකෙන් ප්‍රයෝජනය නොගත්තොත් ඊළඟට කොහේ යනවද කියලා නෑ. ඒ සෝවාන් වැනි තත්ත්වයක් ලබාගෙන සතර අපායන් මිදුන්නේ නැත්නම් කොයිතරම් හොඳ ජීවිතය ලස්සනට ආතෝපසාතෝප ජීවිතය ගත කළාට මොකද Taman පාප කර්ම වල ඉඳලා සිටිනවා නම් අර කියාපු මිත්‍යා ආදී වැරදි ජීවිතා ක්‍රමවලට ගැඹුරු වෙලා සිටිනවා නම් ඒ තැනත්තන් කරන පව් නිසා අවසානයේ ගිහිල්ලා උපදින්න යක්ෂ ප්‍රේත ආදී තැන්වල ඊළඟට නෑයන් ළඟට ඇවිල්ලා නෑයන්ට කරදර කරන්න සිද්ධ වෙනවා එදාට තමයි පින්පව් පිළිබඳව තියෙන්නේ කුසල ලකුසල් පිළිබඳව තියෙන්නේ සමහර අය බුද්ධිවාදයක් අරගෙන නොයෙකුත් තර්ක විතර්ක කරමින් සිටිනවා මිය පරලෝකියාට පස්සේ තමයි තේරෙන්නේ පින්පව් කුසල ලකුසල් තමයි ලෝකයේ තිබෙන නියම ධනය වෙනස් නොවන කාසිය අනිත් කාසිය අනිත් නෝට්ටු අවලංගු වෙන්න පුළුවන් නමුත් පින්පව් කුසල කුසල වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මෙන්න මේ ධර්මතාව අනුවයි කෙනෙකුගේ සාංශාරික ජීවිතයේ උස් පහත් ભેදයක් මැනෙන්නේ වේ. ඒ උස් තත්වලට හෝ පහත් තත්වලට හෝ යන්නේ. අන්නේ කාරණය කල්ැතුව කල්පනා කරගත්තු පින්වතුන් මේ තම තමන්ගේ ජීවිත රටාව පිළිබඳව හොඳින් කල්පනා කරලා බලලා දැන් අපි මෙතන මේ සමාදන් වුණු ආජීවත්මක ශීලයේ මිත්‍යා ආජීවය කියලා දක්වන්නේ අර ආයුධ වෙනදාම සතුන් මාසට ඇති කිරීම මාංශ වෙනදාම, මත්පැන් වෙනදාම, වසවිස් වෙනදාම කියලා කියන දේවල් මේවා සාමාන්‍ය සමාජයේන සමාජ සම්මතය අනුව බලනවා නම් කොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් දේවල්. නමුත් ඒවා අනිසා කෙනෙකුගේ සිත කිලිටි වෙන නිසායි බුදු පියාණන් වහන්සේ මේවා පිළිබඳව මේ ජීවිතාවන් වලින් වෙන් වෙලා හොඳ ජීවිත රටාවක් සකස් කරගන්න හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. අන්න ඒක නිසා නුවණැති පින්වතුන් කල්පනා කරන්න ඕන. ඊළඟට මෙන්න මේ ගාථාවේ මෙතන විශේෂයෙන් කියපු මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ ප්‍රඥාව ධර්මයේ හඳුන්වලා තිබෙන්නේ මේක මණිකක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පඤ්ඤා නරාණං රතනං කියලා. මිනිස්යෙන්ට ඇති මණික තමයි මේ ප්‍රඥාව. දැන් මණික් අතරේ තිබෙනවා දියමන්තිය වජ්‍රමාණික්ය කියලා කියන එක. අනිත් මණික් කපන්න පුළුවන් විදිහේ බොහොම බල සම්පන්න මාණික්යක්. අන්න ඒ වගේ වජ්‍රමාණික්යක් වගේ එකක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මක්නිසාද මේ ප්‍රඥාව හඳුන්වලා තියෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා. විනිවිද යන ප්‍රඥාවක් ලෝකේ අපට බැලු බැලු පැත්තේ පේන්නේ නිත්‍ය දේවල් මේ නිත්‍ය දේවල් පිළිබඳව අනිත්‍යතාව දැකීමට උපකාර වෙන්නේ මේ ප්‍රඥාවයි නිත්‍ය හැටියට ඝන සංඥාව කියලා කියනවා. ඝන හැටියට හැම දෙයක්ම පේන්නේ. නමුත් මේවා ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වීම නොපෙනෙන නිසා මේවා නිත්‍ය හැටියට වැරදි වැටහීමක් ඇති කරගෙන ඒ නිසාම කෙලෙස් ඊළඟට මේවා පිළිබඳව දැඩි තණ්හාවල් ඇති කරගෙන මොකුත් විදී අපරාධවලට යොමු වෙලා පාප කර්මවලට යොමු වෙලා මේ සංසාරේ දීර්ඝ කාලයක් ගමන් කරනවා. එතකොට නිවන් දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේවායේ මේ නිත්‍ය හැටියට ගත්තු දේවල් වල අනිත්‍ය ස්වභාවය Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. යන්ත්‍ර සූත්‍ර මගින් නොවේ, අනුධර්ම දේවාදීන් නොවේ, මේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන්, ප්‍රඥා ආලෝකයෙන්. මේක විනිවිද යන ආලෝකයක්. ඇතුළතින්ම ඇති කරගන්න එක්තරා වැටහීමක්. ඒ වැටහීම ඉබේ ඇති වෙන්නේ නැහැ. මේක සඳහා තමයි ඥානීය භාවනාව උපකාර වෙන්නේ. දැන් ප්‍රඥාවට උපකාර වෙන විදර්ශනා වශයෙන් මේ භාවනාවේදී කෙරෙන්නේ මොකක්ද මේ ලෝකයේ අනිත්‍යතාව මේ හැම දෙයකම මේවායි ඇති වෙන නැති වෙන හැටි බලන්න පටන් ගන්නවා දැන් ওই සතර සතිපට්ඨානය හැටියට ওই සතිපට්ඨාන සූත්‍රය දක්වනවා මේ කය පිළිබඳව ඊළඟට වේදනාවන් පිළිබඳව සිත පිළිබඳව මේ සිතට එන සිටිවිලි පිළිබඳව මේවා ඇති වෙන නැති වෙන ආකාරය මේවා ඇති වෙනවා ඊළඟට නැති වෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක නිතර මෙනෙහි කරන පුද්ගලයා හොඳ සිහිනුවණින් යුක්තව මේවා නිතර මෙනෙහි කරන පුද්ගලයාට ඉතාමත්ම ගැඹුරු වැටහීමක් ඇති වෙනවා ඒ අය මුලා වෙන්නේ නැහැ අර බාහිරව පෙනෙන ඒ නිත්‍ය ස්වභාවයෙන් දැන් කෙහෙල් කඳක් දකින්න කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් මේක හොඳට අරටු ඇති දීයක් කියලා. නමුත් ඒක පිළිබඳව හරියට වැටහි නැති කෙනා දන්නවා මෙතන පතුරු ගොඩක්. අන්න ඒ වගේ තම දෙයක් පිළිබඳව, සත්‍යයක් පිළිබඳව, දේවල් පිළිබඳව අර තියෙන නිත්‍ය සංඥා බිඳිලා යනවා, දිහිලා යනවා කෙනෙක් නිතරම හැම දෙයකම ඇතිවීම නැතිවීම බලනවා නම් මේ කය පිළිබඳව ශරීරය පිළිබඳව ඒ වගේම මේ අපේ ඉරියව් පැවැත්වීම ආදිය යාමීම් ආදිය මේ හැම දෙයකම ඇතිවීමක් නැතිවීමක් ඒකට ධර්මයේ සඳහන් වෙනවා සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා ආදී වශයෙන් ඒ කියන්නේ මේක ඇති වෙන ආකාරයෙන් බලමින් වාසය කරනවා ඊළඟට මේක ගෙවි යන ආකාරය බලමින් වාසය කරනවා ඊළඟට ඇතිවීමත් ගෙවි යාමත් කියන දෙකම බලමින් වාසය කරනවා මෙන්න මේ විදිහට භාවනා වැඩිමෙන් තමයි ක්‍රමක්‍රමයෙන් මේ වායේ අනිත්‍ය ස්වභාවය තම තමන්ට වැටහෙන්න පටන් ගන්නෙ. දැන් ওই බැලි පිළියක් මදිනකොට එමත් බැලි පිය එක පැත්තකට නදිනවා ඊළඟට උඩට පදිනවා ඊළඟට පහතට අදිනවා ඊළඟට උඩට පහතට දෙපැත්තටම ශීඝ්‍රයෙන් එනකල්ලා තමයි මේ බැලි පිය හොඳට මුහත් කරන්නේ ඒ වගේ මේ ප්‍රඥාව මේ විදර්ශනා ප්‍රඥාව වැඩි වීමේදී විතක අර විදියට ඇති වෙන ස්වභාවය බලමින් සිටිනවා ඊළාට මේක ගෙවි යන ස්වභාවය ඊළාට ඊතාන ශීඝ්‍රයෙන් ඇතිවීම සහ ගෙවි යාම මේ දෙකම මේ දෙකම එකතු කරලා දකින විදියට ඒ සියුම් කරගන්නවා තියුණු කරගන්නවා එහෙම කිරීමෙන් තමයි මේක විනිවිද යන ප්‍රඥාවක් වෙන්නේ මේක ඇති වෙන ආකාරයක් නැති වෙන ආකාරයක් ඒ විදිහට තියෙන කර පුද්ගලයාට මේක නැති වෙනකන් ඉන්නේ නැහැ. දකින්නකොටම පේනවා මේ යමක් උපන්න නම් ඒ විනාශ වෙන ස්වභාවය ඇති දෙයක්. හැම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවය කල්පබාම වැටහීමක් වෙනවා. ඒකටයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ විදිහට දකින පුද්ගලයාට තමයි මේ පංචස්කන්ධය අතහරින්න පුළුවන් වෙන්නේ යම් කිසි අවස්ථාවක ඒ ප්‍රඥාව වැඩිමින් මේ කය පිළිබඳව වේදනාවන් පිළිබඳව සිත පිළිබඳව සිතට එන සිතිවිලි මේ හැම එකකම ඇතිවීම නැතිවීම බලමින් ඉඳලා ඒ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රඥා දියුණුවෙන් තමයි යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ මුළු මහත් ප්‍රයත්නම දුකක් ඒකට හේතුව තෘෂ්ණාවයි මේක යටින් තියෙන තණ්හාව නිසා මේක මේ එකක් හැටියට නිත්‍ය සංඥාවෙන් ගන්න කියලා ඒ අවබෝධයක් වෙනවා. ඊළඟට මේ තණ්හාව ඇති වුණු අවස්ථාව, ඒ තණ්හා පිපාසය නැති කරගත්තු අවස්ථාවේ නිවීම ඒක තමයි නිවන. ඒකට උපකාර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ විදිහට අවබෝධ වෙනවා. හරි දැක්ම එනවා. හරි දැක්ම අනුව යන හරි සිතිවිලි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ තැනත්තාට ඒ කාණුව ගිහිල්ලා තමයි මේ නිවන් දකින්න පුළුවන් වන්නේ. එතකොට ඒ ප්‍රඥාව පිළිබඳ ප්‍රඥාව ආලෝකයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ලෝකයේ තිබෙන ආලෝක හතරක් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා. චන්ද ප්‍රභාව, මේ චන්ද්‍රාලෝකය, ඊළඟට සූර්යාලෝකය, ඊළඟට ගින්නේ ආලෝකය, අග්නි ආලෝකය, ඊළඟට ප්‍රඥා ආලෝකය. මේ හැම ආලෝකයකටම වඩා ශ්‍රේෂ්ඨ හැටියට අග්‍ර හැටියට සැලකන්නේ ප්‍රඥා ආලෝකයයි. මේ හඳ එළියෙන් දකින්න දේවල් වලත් ඒවා ඉහව නැලි තිබෙනවා. ඉරේදී ඒවා ඉහව නැලි තිබෙනවා. පහන් එළිය විදුලිය දිහා හැටියට හිතන ඒවා ඒවායින් තමයි අපි කෙනෙක් හරියට දකින්නවා කියලා හිතන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම නියම දැක්ම ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. ඇතුළතින් මෙන එක්තරාය වැටහීමකින්. ඒකෙන් දකින දේ තමයි සත්‍ය හැටියටම ගන්න පුළුවන් වන්නේ. අනිකුත් ඒ ඉරේදීන් හඳ එළියෙන් පේන ඒවායි පවා සමහර විට Tamanට හරියාකාර පේන්නේ නැහැ. මොනෙකුටේ ප්‍රඥාව පිළිබඳව ඥානය පිළිබඳවත් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඥානය කියලා කියන්නේ සිත එකඟ කිරීමයි සමාධිමත් කිරීමයි සාමාන්‍යයෙන් සිත බොහෝ විට විසිරීලායි පවතින්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන නීවරණ ධර්ම පහක් තිබෙනවා කාමරාග කාමසිතිවිලි වලින් එක්ක දේශසිතිවිලි වලින් සිත ගැළඹිලා කාමසිතිවිලි වලින් හරි දේශසිතිවිලි වලින් නැත්නම් නිදිමත අලස ගති නිසා සිත අකර්මණ්‍යයි එහෙම නැත්නම් නොසන්සුන් ගති සැක කුස්සාදිය නිසා එහෙමත් නැත්නම් ඒ සැක කිරීම දෙගිඩියාවල් නිසා ඒ විදිහට ඒ සිතේ ඇති සමාධිමත් ගතිය යටපත් වෙන අවස්ථාවල් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා ඉතින් අන්න ඒක නිසා ඒ නීවරණ ධර්ම වලින් ඉවත් කර ගැනීමට බුදු පියාණන් වහන්සේකට උපමා පවා එක් අවස්ථාවක ප්‍රකාශ කොට වදාලා හරියට අර කාමසිතී වල වලින් සිත ගැළවීම ඒකට උපමා බුදු පියාණන් වහන්සේදී ඔන්න දැන් යම් කිසි කෙනෙක් Tamanගේ මුණ බලන්න සූදානම් වෙනවා යම් කිසි වතුර භාජනයක මේ වතුර භාජනයේට කහ පාට රතු පාට නිල් පාට ආදී සායමක් මිශ්‍ර කළොත් හරියට Tamanගේ මුණ පේන්නේ නැහැ යථාර්ථය පේන්නේ නැහැ. අන්න ඒ වගේ අර චිත්ත කාමරාග ආදීන් ගැලබුණොත් එබඳු පුද්ගලයාට Tamanගේ යහපත පේන්නේ නැහැ, අනුගේ යහපත පේන්නේ නැහැ, දෙපක්ෂයේම යහපත පේන්නේ නැහැ. ඒ වගේම ද්වේෂය දේශයෙන් සිට ගැනීම ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නම් කිසි වතුර භාජනයක නටන වතුර කැකෑරෙන ගින්නෙන් කැකෑරෙන වතුරක වතුර නටනකොට ඒ නටන වතුර කෙනෙකුට Tamanගේ නුවණ හරියට පේන්නේ නැහැ. අන්න ඒ වගේ දේශයෙන් කැකෑරෙනකොට ඒ යථා තත්ත්වය අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට අර නිදිමත අලස ගැටි වලින් හිත අකර්මණ්‍ය වුණොත් ක්‍රියාකාරීත්වය නැති වුණොත් එබඳු අවස්ථාව පෙන්වුම් කරන්නේ අර දිය භාජනයේ දිය සෙල් වලින් වැහිලා තිබෙනවා නම් දිය සෙල් වලින් වැහිලා තිබෙන ඒ වතුර භාජනයට තමන්ගේ මූණ හරි ආකාර පේන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියන නොසන්සුන් ගති ඊළඟට කුකුස් එහෙම නැත්නම් ඒ තමන් කළ නොකළ දේවල් පිළිබඳව පසුතැවිලි ආදී වෙනවා නම් හිතට ඒ බඳු අවස්ථාවලදී එතකොටත් මේ යථා තත්ත්වයේ තියෙන්නේ ඒකට උපමාව දක්වන්නේ යම් කිසි වතුර භාජනයක වතුර අමන හුලඟකින් රැලි වැටිලා එහෙම නැත්නම් කම්පිත වෙලා යම් කිසි වතුර භාජනය කම්පිත වෙලා තිබෙනවා නම් කම්පා වෙනවා නම් ඒ රැලි වැටෙන ජලයෙන් මොන හරි ආකාර පේන්නේ නැහැ ඊළඟට පිචිපිච්ඡා කියලා කියන දෙගිඩියාව ඒකත් අර සිතේ යථා තත්ත්වය පෙනෙන ශක්තිය නැති කරන දෙයක් ඒක හරියට සැක දෙගිඩියාවල් වලින් සිත ගැන දුනහම ඒක පෙන්වු කරන්නේ මඩ වලින් එහෙම නැත්නම් දොර වුණු වතුර භාජනයක සැලබුණු මඩවුණු වතුර භාජනයකින් මුහුණ බලන්න වගේ. ඒ විදිහට ඒ බුදු පියාණන් වහන්සේ දක්වන උපමානු අපිට හිතා ගන්න පුළුවන් ඒ සමාජයක බාධක කරන ධර්ම ඒවා ඉවත් කරපු අවස්ථාවේ තමයි ඥානීය සමාධිය මතුවෙන්නේ. ඒක නිසා අත් වශයෙන්ම චිත්ත ශක්තිය දිනු කර ගන්න උනන් දින පුන්නතුන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මෙන්න මේ ප්‍රඥාවත් ඥානයත් වැඩි වීම ගැන මේ පිළිබඳව උනන්දු වෙන්න ඕන. ඒවා පිළිබඳ හොඳ ආරම්භයක් කරන අවස්ථාව තමයි මේ දවස. ඒකයි අපි අර පෝදා වාසනාව කියලා කිව්වේ. මේ තම තමන්ගේ ජීවිත පිළිබඳ යම් කිසි වැඩ ගැස්වා ගැනීමක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක නොකරොත් ඇතන් විට තමන්ට අවසන් අවස්ථාවේදී ලොකු පසුතැවිල්ලක් තියෙනවා. ඒ නිසා මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ නිර්වාණ මාර්ගයේ මේ කියන්ට වැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඒක සඳහා උපකාර වෙන ජීවන මාර්ගයේ හැඩගස්වන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ වදාළේ. ඒක අත් වශයෙන්ම පොතපතේ කියන දෙයක් හැටියට නෝ තම තමන්ගේ හදවත තුල ඇති කරගatiya යුතු ප්‍රතිපදාව. මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. දැන් ඕනෑම ගමනක් යන්න කලින් තමන් මේ යන්නේ කොහොමද කියන එක පිළිබඳ යම් කිසි සංඥාවක් ඇති කරගන්න ඕන. අපි සමහර විට දූරදර්ශී කියලා කියන්නේ ඒ යන තැන පිළිබඳව මේක කටු අකුලක් තියෙන තැනක්ද එහෙම නැත්නම් මේ පාරේ ගියාම Tamante යහපතක් සැලසෙනවද කියන අවබෝධය. ඒ විදිහට තමයි මේ සම්මාදිට්ඨිය කියලා හඳුන්වලා තියලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තරා මට්ටමකට හිමීමක්. මේ ශාසනයේ සැලැස්ම සම්පූර්ණ වෙන්න Taman හිතට දමා ගන්නවා. සම්මාදිට්ඨිය හඳුන්වන්නේ මේ මුළු මහත් සාංශායික පැවැත්ම දුක. මේක Tamanට තාම යටුුනේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙතන ඉලක්කය තිබෙන්නේ යම් කිසි විදියක මේ මාර්ගය යනකොට යම් කිසි කෙනෙකුට තේරෙනවා මේ පංචස්කන්ධ වෙන දුක් ස්වභාවය. මේක දුකක්. ඊළඟට මේකට හේතුව තෘෂ්ණාවයි, තණ්හාවයි. මේ තණ්හාව යම් කිසි අවස්ථාවක සංසිඳවා ගත්තාම ඉතින් ලැබෙන සැනසීම තමයි නිවන. ඊළඟට මේකට උපකාර වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ සම්මාදිකෙන් පටන් ගන්න. එතකොට හරි දැක්මක් යම් කිසි විදිහක බුදු පියාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ මේ සැලැස්ම පිළිබඳව. ඒක පිළිබඳව මේ සැලැස්ම Taman එදිනදා ජීවිතයත් අත්දකින්න පුළුවන්. Taman වෙන සිද්ධිය ආශ්‍රයෙන් අපි හිතමු Tamanගේ යම්කිසි හිතවත් කෙනෙක් නැති වුණා එහෙම නැත්නම් වස්තුවක් නැති වුණා ඒ බඳු අවස්ථාවල හිතා ගන්න පුළුවන් අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුකේ කොටසක් මට මේ ලැබිලා තිබෙන්නේ ඉතින් මේක පිළිබඳව මට මේ දුක ඇති වෙලා තිබෙන්නේ හේතුව මේකේ අමාත්‍යම තිබෙන සංහාවයි ඒක නැත්තා පිළිබඳව මේ තනත්තිය පිළිබඳව මේ දේවල් පිළිබඳව ඇති කුෂ්ණාව නිසායි මට මේ දුක ඇති වුනේ. ඊළඟට මේ කුෂ්ණාව යම් කිසි ආකාරකින් මේ මොහොතට හරි මං සංසිඳවා ගත්තා නම් අධර්මානුකූලව කල්පනා කළා අන්න ඒ අවස්ථාවේ මට ලොකු සැනසීමක් වෙනවා. දැන් ඔය තමන්ගේ අසල්වාදීන්ගේ මරණය පිළිබඳව කෙනෙක් අඬන්නේ දෙදන්නේ නැහැ. නමුත් තමන්ගේ හිතවතේ ඥාතිවරේ ප්‍රිය කෙනෙක් නැති වුනහම ඒ දුක් වෙන්නේ මොකද? ඒ දැනත්තා වෙනුවෙන් අඬනවා කියලා අපි හිතන්නේ. නමුත් අපි වෙනුවෙන් අඬන්නේ. ඒ දැනත්තා නැති අපි වෙනුවෙන් අපි අඬන්නේ. අහවලා නැති මමයි මේ අවලා එක්ක මම ජීවත් වුණා එයා නැති තැනත්තා මම කියලා සමාජනයි මේ අඬන්නේ ඒක තේරෙන්නේ නැහැ අන්න ඒක නිසා යම් කිසි අවස්ථාවක මෙගමෝනින් කල්පනා කරලා මේ යටදී දෙන්න තෘෂ්ණාවයි ඒ තැනත්තාගේ මුද බව නිසා නෙවෙයි ඒ තැනත්තාට තියෙන අල්ම නිසා කියලා හිතලා ඒක සංසිඳලා ගන්න පුළුවන් වෙනවා අන්න ඒකට චතුරාර්ය සත්‍ය එදිනදා ජීවිතේ තමන් එක්තරා ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන්න ඕන විදිහට කළා තමයි ක්‍රමක්‍රමයෙන් භාවනාමය වශයෙන් දිනුනාමයි අවසාන වශයෙන් ඒ මාර්ගඵල අවබෝධයම ලබන්න පුළුවන් වන්නේ. ඒකට සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. ඒ විදිහට අවබෝධයක් ලබා ගත්තම ඊළඟට ඒක නැත්තා තුල වෙන ප්‍රමිත පරිවර්තනයයි සම්මා සංකප්ප කියලා කියන්නේ. හරි සිතුම් පැතුම්. යම් කිසි කෙනෙකුගේ ඒ දත්ත දෘෂ්ටිය එහෙම නැත්නම් ජීවන දර්ශනය අනුවයි සිතුම් පැතුම් සකස් වෙන්නේ. දැන් හොරකම් කරන තැනට බලන බලන හැම තැනකම හොරකම් කිරීම පිළිබඳවයි අදහස වෙන්නේ. මරණ කෙනාට මැරීම පිළිබඳ අදහස. අන්නේ විදිහට ඒ තමන්ගේ හිතවිලි යක්ති දෘෂ්ටිය දෘෂ්ටිය අනුව තමයි මේ හිතුම් පැතුම් ඇති වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් සම්මාදිට්ඨිය කියන්නේ හරි දැක්ම අර විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව හරි දැක්ම ඇති වුණු පුද්ගලයා ඊළඟට සම්මා සංකප්ප කියලා කියන හරි සිතෙන් පැතුම් පිළිබඳව නම් දෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ ඉගෙන් නික්මීම එහෙම නැත්නම් මේ පංචකාම සම්පත්තිය නිවත් වීම මේක තමයි නියම සැනසීම කියන ඒ අදහස නිතරම අපි කරගන්න ඕන. Tamante වලින් නිදහස් වෙන්න බැරි වුණොත් මේ සිතිවිලි නිතර මේවා එදිනදා ජීවිතයේ සංඥා වහන්සේලාගේ දර්ශනයෙන් හරි කොටපත කියනකොට ධර්මය ආසනකොට අනිත් ලබන ජීවිතයක් ගත කරන්නට නම් ඒකම හොඳද කියලා හිතනකොට අර නික්කම සංකල්පය වැඩෙනවා. අව්‍යාපාද සංකල්පය කියන්නේ මෛත්‍රී සිතිවිලි වලලා ද්වේෂය. ද්වේෂයටපත් වෙන මෛත්‍රී සිතිවිලි වැඩි දියුණු කරගන්නවා. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ හිංසාවෙන් ඉවත් වීමට පොද සිතින් පැතුම් ඊළඟට මේ සිතින් පැතුම් අනුව පාවිච්චි කරන වචනත් හැඩගැහෙන්න ඕන ඒ වචන පිළිබඳව තමයි දැන් මෙතන මේ රුකීන් තේලාන්කින් පරුෂ වචන කීම් නිෂ්ඵල වචන ආදී දෙවීම් ඒවයින් මේ වචනය පිළිටි කර ගන්නවා එහෙම නැත්නම් Tamante මේ කතා කිරීමේ දායාද මේක දුර්ලභ දායාදයක් දැන් කී දෙනෙක් මේ කර්මානුරූපව බොළු වෙලා කතා කරගන්න බැරුව සිටිනවද එතකොට මේ මේකත් අපිට පිනට ලැබිට සත්‍යයක් කියලා හිතන්න ඕන. ඒක නිසා මේක බොරු කීම කියලා කීම, පරුෂ වචන කීම, ඒවාට ඉන්නත්ම නිෂ්ඵල. බලවතම ඇති කතාන්තර කියමින් සිටීම. මෙන්න මේවායින් අපි මේ කතා කිරීමේ ශක්තිය පිළිලා ගත්තොත් අපිට මේ ලැබිච්ච මේ වර ප්‍රසාදේ නැති වෙලා යනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ වෙනුවට සත්‍ය වචනය ඊළඟට පුදුමලක් වචනය අනුසමග කරන වචනය ධර්මානුකූල වචනය මේ විදිහට හොඳ වචන පාවිච්චි කරන හැටි ප්‍රකාශ කොට වදාළේ මේ විදිහට වචනය සකස් කරන පුද්ගලයා ඒ වචනය අනුව ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඒ ක්‍රියා කිරීම කියලා කියන්නේ ඒ සතුන් මරී හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන වැරදි ක්‍රියාවලින් වෙන්වීමට අදිෂ්ඨාන කිරීමයි. ඒක සම්මා කම්මන්ත හැටියට හඳුන්වනවා. ඊළඟට ඒකන තවත් පියවරක් තමයි එතනකට එන්න හිතලා ඒ විදිහට ජීවත් වීම නෙවෙයි, තමන්ගේ රැකියාව, තමන්ගේ ජීවිතාව පිළිබඳව ඒක වෙනත් කල්පනා කරලා වඩාත් ධර්මානුකූලව ජීවත් වීමටයි අපි කලින් කියාපු ආකාරයට අර ආයුධ වල දාන සතුන් මතට ඇතිගිරම මාංශ වල දාන වතු විසගෙන දාන මත්පැන් වල දාන කියන ඒවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිතාවක් ජීවත් වෙන්න උත්සාහ කිරීම ඒකයි සම්මා ජීවය කියලා කියන්නේ මේක සඳහා ගන්න උත්සාහය තමන්ට සම්මා වායාම කියලා කියන සිත ඇතුලේ තියෙන එක්තරා භාවනාවේ ශක්තියක් ඉබේටම පහළ වෙනවා ඒ සම්මා වායාම කියලා කියන්නේ තමන්ගේ සිතේ ඇතිවන කුසල් අකුසල් පිළිබඳව සැලකිලිමත් කල්පනා කරලා අකුසල් ඉවත් කරමින් කුසල් වැඩි වර්ධනය කර ගැනීමට කරන නිරන්තර උත්සාහයයි. දැන් මේ සිතට දලාගෙන එන නූපන් අකුසල් රාශියක් දලාගෙන ඉන්න බලාගෙන ඉන්න නූපන් අකුසල් කියලා කියන්නේ ඒකයි. ඒ නූපන් අකුසල් ඒවා නූපද වීම සඳහා යම් කිසි වැඩි උත්සාහයක් වීරියක් ඡන්දයක් දරන්න වෙනවා, උදන්ට වෙනවා. අන්න එකට කියනවා ඒ රූපං අකුසල් රූපද වීම සඳහා දරන උත්සාහය ව්‍යායාමය. ඊළඟට උපන් අකුසල් නිරපාන වීම සඳහා තමා තුළ තිබෙන වැරදි අකුසල් තිබෙනවා නම් ඒ වලියක් කරන්නත් ඒ වගේම දැඩි උත්සාහයක් ගන්නට ඊළඟට ඒ වගේම රූපන් කුසල් ප්‍රතිවිහිම සඳහා විශේෂ උත්සාහයක් කරන්න ඕන. කල්පනා කරලා බලලා තමා තුළ මෙන්න මේ මේ හොඳ ගුණ ධර්ම මේවා තාම නැහැ. ඒවා වැඩි දියුණු කර ගන්න ඕන කියලා ඒකත් විශාල උත්සාහයක් ගන්න ඕන. ඊළඟට ඒ වගේම තමා තුල හොඳ කුසල ධර්ම තිබෙනවා නම් ඒවා විනාශ වී දෙන්නේ නැති ඒවා තහවුරු කරගන්න, වැඩි කරගන්න ඒකට උත්සාහයක් දරන්න ඕන. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහයේ වටිනාකම තේරුම් ගියතොත් ඒ උත්සාහය පිළිබඳව අද රාශියක් තිබලා තිබෙනවා. චන්දං ජනේති වායනති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා. ඡන්දං ජනේති කියලා කියන්නේ අපි කලින් කිව්වා ඡන්දේ කියලා වචනේ දැන් මේ කාලේ තියෙන අර්ථයම නෙවෙයි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඡන්දේ කියලා කියන්නේ කුසල් පිළිබඳව ඇති කරන ඕනෑකම ඒවා පිළිබඳව යමක් පිළිබඳව කරන්න ඇති ඕනෑකම කැමැත්ත ඊළඟට හොඳ දෙයක් කරන්න යෙදෙන උත්සාහය ඒ ඡන්දය ඇති කර ගන්නවා ඊළඟට ඒ ඡන්දයත් ඇති කරගෙන ඊළඟට ඡන්දං ජනේති වායමති ඒ සඳහා ගායමකුත් කරනවා ඊළඟට වෑයම ඒක හතර කරන්නේ නැහැ ඒක වීරියක් බවට පත් කරගෙන වඩාත් දෘঢ় වශයෙන් වැඩි වශයෙන් ඒ උත්සාහය කරගෙන යනවා ඊළඟට ඒ වීර්ය කරගෙන යනකොට ඉදිරිපත් වෙන නොයෙකුත් බාධක ධර්ම ඒවා හමු සිට පැතිලෙන්න නොදී වැඩි අදිෂ්ඨාන ශක්තිය මතු කර ගැනීමට කිත් සම්පත් ගන්නාටි කියලා කියනවා අදිෂ්ඨාන ශක්තියක් මතු කර ගන්නවා ඊළඟට පදහති කියන වචනේ නියදන්නේ අවසාන ජීවිත පරිත්‍යාගයෙන් තව මම මේක කොහොම හරි කරන්න ඕන කියලා වැඩි අදිෂ්ඨානකින් මේ කාර්යය කරනවා අන්න ඒ විදිහට මේ සතරාකාරයේ වීරිය කෙනෙක් යොදනවා නම් හිත ඇතුලේ අර තමන්ගේ වැරදි ජීවිතාතුන් වලින් වෙන වෙලා අපි තුමුත් වෙන්න සුද්ධලේ සතුන් මරණ පුද්ගලයේ පොරකම් කරන පුද්ගලයේ මිනි මරණ පුජ්‍යලේ කියන ඇත්තා අර කිව්වේ විදිහට තමන් ඒ දවසේ හරි වෙන් වෙලා ඒ දාසනාව ගැන කල්පනා කරලා මේ ගැන ටිකක් තමන්ම හිතලා බලනවා මේක කොහොමද කරන්නේ කියලා මේ කිරීමේ ආනිසංස පක්ෂය මේ ආදීනෝ පක්ෂය මේ ජීවිතය ගැන පමණක් හිතලා නෙවෙයි මුළු මහත් සංසාරය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මානුකූලව කල්පනා කරලා මේකේ ආනිසංස පක්ෂය ගැන හිතලා මේ මනුෂ්‍යාත්ම භාවයෙන් මට ලැබිලා තියෙන ලොකු වරප්‍රසාදී මේ ප්‍රඥාවයි ධානයයි මතු කරගන්න තියෙන ශක්තිය ඒක මම පිළිහිලා ගත්තොත් මාත් පිරිසන් තත්ත්වයට වැඩෙනවා නේද? ඒක තත්ත්වයට යක්ෂ තත්ත්වයට යනවා නේද කල්පනා කළා. අන්න ජීවිතේ රටාව පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක් ඇති කරගන්න අර විදිහට හිත යොදනවා. අර අකුසල් ඉවත් කිරීමටත් කුසල් ලං කර ගැනීමටත් ඒ විදිහට කරන උත්සාහය තුළින් ගමන් ගන්නෙම නැතුව යෝගාවතරයෙක් වෙනවා, භාවනා යෝගියෙක් වෙනවා. ඒ තැනත්තා වකිනා පුද්ගලයෙක්. ඒ විදිහට කරන උත්සාහයේ ඊළඟ ප්‍රතිඵලය මොකක්ද? ඒ උත්සාහය නිසා තමා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සීය පිහිටනවා. දැන් සතර සතිපට්ඨානය කියලා කියන්නේ මේ කය පිළිබඳව මේ ශරීරය තමන්ගේ කය හෝ අනුන්ගේ කය හෝ මේ වේදනාව පිළිබඳව ඊළඟට සිත පිළිබඳව හිතේ තියෙන දේවල් පිළිබඳව මේවා පිළිබඳව සිහිය පිටුවීමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සිහිය පිටුවාගත්තු පුද්ගලයා තමයි ඊළඟට ඒ වායේ ඇතිවීම නැතිවීම ආදී දැකලා ප්‍රඥාව මතු කරගන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානයේ ලැබුණා මේ සම්මා වායාමය ඊළඟට සතිය හොඳට ඒ සිහි නෝන දිනු කරගත්තු පුද්ගලයා ඊළඟට ඒකම දීර්ඝ කාලයක් විනාඩි 5ක් 10ක් 12ක් ඒ විදිහට ඒ සිහිය රඳවා ගැනීම යම් කිසි කුසල් අරමුණක කවටහනක ඒ තැනත්තාට පුළුවන් සමාධියක් වඩන්න. එතකොට මේ ඊළඟට උනන්දුවෙන් තෝරන අර පොයදාවාසනා මතුවගත්තු පින්නතා භාවනාවක් ගැන භාවනාව සඳහා බුදු පියාණන් වහන්සේ නිකුත් කර්මස්ථාන භාවනා මාත්‍රිකා ඉදිරිපත් කළ තිබෙනවා. එදිනදා ජීවිතේ සරලන්දමින් පුරුදු පුහුණු කරලා ඉදිනදාම Tamante ඒවායේ ආනිසංසය නෙලා ගන්න පුළුවන් විදිහේ භාවනා කර්මස්ථාන බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය වර්ණස්සතිය කියලා මේ දී ප්‍රවිදි කාටක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සතර කමඨාන් එතකොට මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදු ගුණයේ සිට මහා සාගරය වගේ බුදු වෙන නවගුණ පාඨයේ තිබෙන එක පදයක් හරි මතු කරගෙන අරහං අරහං අරහං කියන වචනේ ආශ්‍රයෙන් බුදු පියාණන් වාදයේ ඉඳලා මෙහි කරනවා නම් ඒ නැත්නම් බුද්ධ ඒ නැත්නම් භගවා ඒ යම් කිසි වචනයක් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව ඒක විතර තියෙන නඩා ගන්නවා නම් මේ අවස්ථාවේ අර්ථිතේ අර විසිරුණු ස්වභාවය නැතිවෙනවා. අත් වශයෙන් මේ භාවනා කර්මස්ථානයෙන් කරන්නේ ඒ එතන අර විසිරුණු විසිරුණු අභේත මුදන් විසිරුණු ජලාශය එහෙනම් ඒ පැත්තට ගන්න වතුර මේවා යම් කිසි වේලක් බැඳලා එක්තෙන් කරලා ජලාශයක් හදාගත්තොත් මේ වතුරෙන් අපිට වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ දුවන සිත එක කුසල් අරමුණක රඳවා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. ඒ විදිහට එක බුදු ගුණයේ නැත්නම් මෛත්‍රී භාවනාව සුවපත්ත්වා හිනත්ම සීල සත්‍යයේ සුවපත්ත්වා ගැන කෙටි පාඩයක් ඒක විතර හිතට මතු කරගන්නවා කාටවත් කියන්න ඕනේ මේක තමන්ම හිත ආයාලේ යනකොට පාප ධර්ම වලට අකුසල ධර්ම වලට දුවනකොට මේක නිකන්ට කියනවා අන්න ඒ විදිහට ප්‍රතිනමිති රැහෙනි මේ සිත ඉක්මවන උත්සාහවත් වුණොත් ඒක නැත්තාට ඒ දිනදා ජීවිතේ විශාල ආනිසංස රාශියක් මෛත්‍රී භාවනාවේ ආනිසංස තමන්තේ දේශිත යටපත් කරගෙන ලොකු දැනසිල්ලක් ලබා ගන්න පුළුවන් වෙනවා ඊළඟට ඒ වගේම තමයි අසුභ භාවනාව මේ පුතුගේ සිත මඩින කෙලෙස් වලින් සිත මුදා ගන්න ශක්තියක් ලැබෙනවා. ඊළඟ මරණ සති භාවනාව සංවේදී ඇති කරගෙන ඊළඟට මේ සංසාර දුක නැති කරගන්න ඉක්මනින්ම මේවා පරිදාන්නේ නැති අප්‍රමාදීව ධර්ම මාර්ගය යන්න උනන්දුව තියෙන මරණ සතිය වඩන පුද්ගලයාට අනිත්‍යතාවත් ඒ වගේම වැඩෙනවා. එන්න විදිහට භාවනාව පිළිබඳව යම් කිසි කෙනෙක් උනන්දු වෙනවා නම් අන්න ඒ තරත්තාට මේදා ජීවිතේ අර කියපු අර අර ස්වාමීන් වහන්සේ තරම් ඒ විදිහටම ඒ ඉදිපාතිහාරයක් නැත සමන්තම අත්දකින්න පුළුවන් වෙන අතුලින් ලබා ගන්න පුළුවන් තැනදීම අර ධ්‍යාන වැඩිමෙන් භාවනා වැඩිමෙන් අන්නේ විදිහට නුවණින් කල්පනා කරන්න ඕනේ මේ මේ මේ කථාන්තරයෙන් අපි මේ අපේ ජීවිතයට ගත හැකි පාඩම් බුදු පියාණන් වහන්සේගේ මේ කටි කාරණාවකින් පදහතර දාතාවකින් පවා අපේ ජීවිතයට ගත හැකි පාඩම් ගැන හිතලා මේවා ගැන උනන්දු වෙන්න ඕන අන්නේ විදිහට දැන් මේ පින්වතුන් මේ වටිනා පොයේ දවසේ මේ ආදිවස්තුම ශීලයේ සමාදන් වෙලා ඊළඟට ඒ වගේම මේ වටිනා ධර්ම කතාවක් ආශ්‍රයෙන් Tamanta ආදර්ශගත හැකි වටිනා ධර්ම කතාවක් ආශ්‍රයෙන් මේ ධර්ම කාරණා කීපයකට සවන් දුන්නා මේ අවස්ථාවේ මේ තමන්ගේ සිත ඇතුළත වුණු පරිවර්තනය ගැන හිතලා බලන්න ඕන ඉතින් වහන්සේගේ ශ්‍රද්ධාවක් ඇතිවලා මේ විදිහට මේ පූජනීය ස්ථානයකට පැමිණියේ ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉඳගත්තේ ඒ ශ්‍රද්ධාවෙන් සිත පහන් වුණා එක්තරා සිතේ ප්‍රබෝධමත් බවක් ඇති වුණා ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුවම යම් කිසි වීර්යයක් මේ වන අහන වෙලාවේ ඒ සඳහා තැන්පත් සිටීමට ඊට කන් යොමු කිරීමට එක්තරා එක්තරා වීර්යයක් දන්ට ඕන ශ්‍රද්ධාව ඊළඟට වීර්යය ඊළඟට ඒ වීර්යය අනුව දීච්ච සතිය සිහිය මොකද සීලවණක් ඇතුළු මේකට කන් දෙනවා ඊළඟට ඒ තුළ බොහෝ වෙලාවක් ඒකට සමන් දෙනකොට යම් කිසි සමාජයක් ධර්මානුකූලව ඒකට ධර්මානුස්සති වශයෙන් ධර්මයේ වටිනාකම තේරෙන තවත් මේක බුද්ධානුස්සති බුදු පියාණන් වහන්සේ පිළි බුදු පියාණන් වහන්සේ පිළිබඳ සඳහන් කළ බුද්ධානුස්සති වශයෙන් ඒ විදිහට නොයෙකුත් ආකාරයෙන් Tamante යම් කිසි සමාධියක් පවා ඇති කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට එකඟ වුණු සිතෙන් තමයි ඊළඟට ප්‍රඥාව කියලා කියන ඒ විශේෂ ගැඹුරු යටින් නැති වෙන්නේ. අර කියාපු අර විවිධ යන විදිහකට නැති වෙන්නේ. ඒ විදිහට කල්පනා කරනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන තුන්ගේ ධර්ම දිනු කර ගැනීම වෙනුවට සම්පූර්ණ අවස්ථාවක නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ අංගබන්ගේ හේන්ද්‍රිය ධර්මයන් සාධනෙ දක්වන හේන්ද්‍රිය ධර්මයන් දිනු කරගන්න මේ අවස්ථාව උපකාරවත් වෙනවා කියලා කල්පනා කරලා සතුටු වෙන්න ඕන මේ විදිහට මේ මේ ජීවිතය ගෙවි යනවා ඉතාමත්ම ශීඝ්‍රයෙන්. දන්නේම නැතුව සමහර විට මේ දීර්ඝ කාලයක් කියලා හිතන අවුරුදු 70ක් 80ක් කියන එක දන්නේම නැතුව ගෙවිලා යනවා. ඒක තුල අවසානයේ කල්පනා කළ ගන්නකොට මරණය ලඟ වෙනකොට තාම මේ ජීවිතේ මොකද්ද කළේ? ඒක හිස් බවක් පේනවා අවසානයේ. සමහර විට ආධාර්මික ජීවිත ගෙවලා පාපකාරී විදිහට දේබදු කමින් තවනෙකුත් දේවල් වලින් ගත කරපු ජීවිත පිළිබඳ අවසාන ඒ සිනමාව වගේ දකින්න ලැබෙනවා Tamanට එක්තරා දුක්ඛදායක දර්ශන රාශියක් මල ඇඳේවි. අන්න ඒක නිසා කල්පනා කරන්න ඕන ඊට කලින් මේ විදිහට මේ ධර්මානුකූල ජීවිතයක් ගෙවලා Tamanට දිනදා ජීවිතයේ එක මොහොතක හරි සමාගෙන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ඉදන් පුද්ගලයා තමයි ඥානවන්ත පුද්ගලයා වාසනාවන්ත පුද්ගලයා අන්න කෙන සානුවෙන් කල්පනා කරලා අද මේ අවස්ථාවේ තමයි චිත්ත සංතානයේ රැස් කරගත්තු මේ පුණ්‍ය සම්භාරය ධර්ම ශ්‍රවණ මේ වශයෙන් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය දැන් කල්පනා කරන්න ඕනේ මේ පින් අපි අනුමෝදන් කරන්නේ මේ වායේ ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ සිටිනවා පින් පිළිබඳව සතුටු වෙලා ඒ වයින් තමන්ගේ දුක්ඛිත තත්ත්වවලින් මිදෙන්න උත්සාහවත් වෙන අය තම තමන්ගේ එමත්නම් තමන්ගේ අනාගත ප්‍රාර්ථනා සාර්ථක කරගන්නට ඒ පින් උපකාර කරගන්න අයත් මේ විශ්වයේ සිටිනවා අන්න ඒ විදිහට කල්පනා කරලා දැන් එතකොට මේ මෙතෙක් මේ අපි දෙගොල්ලම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය වශයෙන් ප්‍රස්තරගත්තු මේ පුණ්‍ය සම්භාරය මේ ස්ථානයේ අධිග්‍රහිත දෙවි දේවතාවුන් ඇතුළු ශාසන ආරක්ෂක දිව්‍ය මණ්ඩලයක් අනුමෝදන් වෙත්වා ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය දේ කිනුතු මම මහණන් සාක්ෂාත් කරගනිත්වා කියලා දෙවියන්ට අනුමෝදන් කරන්ට ඒ වගේම තමන්ගේ නියති අභිලෝකීය ඥාතීන් උත් අවිචේතිත අපනිකා දක්වා වූ යම් තාක් පින්කම පිනවන් කෙනෙක් සත්‍යයේ දේහන කෙනෙක්මත් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය ඒ කුසල අනුමෝදන්වත්වා අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය වේදිකින්නේ අති භයානක සංසාරික දුක්ඛයෙන් මිදලා උතුම් මහා මහණුවෙන් සැනසෙත්වා දින ප්‍රාර්ථනාව කරන්තුන් ඒ වගේම මෙතෙක් මේ ධර්ම ශ්‍රවණයෙන් සීල සමාදානයෙන් ධර්ම ශ්‍රවණයෙන් පින්දීම ආදී මේ රැස්වූ උදාාර පුණ්‍ය සම්භාරය උපකාර කරගෙන මේ පින්තුන්ටත් මේ ජීවිතයේදීම ඇති ප්‍රාතික්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ අතිභයානක සංසාර දුක්ඛින් මිදී තුමම මහණෙනි සැනසීමට ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං दुःखपत्ताजनि दुःखाभयपत्ताजनि भया शोकपत्ताजनि शोका हुन्तु सर्वेऽपि भय दुःखपत्ताजनि दुःखाभयपत्ताजनि भया शोकपत्ताजनि शोका हुन्तु सर्वेऽपि भय दुःखपत्ताजनि दुःखाभयपत्ताजनि भया शोकपत्ताजनि शोका भी पानी नो හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ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 පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.